මම සමහරවිට පැහැදිලි එක. ඇත්තටම මේ තවත් එකක් මේකත් ඔබ වහන්සේ මම හිතන්නේ මුලින් සඳහන් වෙන්න ඇති කියලා මට හිතෙනවා. මේ දැන් ප්‍රඥාව සහ අමෝහය අතර ස්වාමීන් වහන්සේ දැන් ඒ කියන්නේ වහන්සේ මම හිතන්නේ සඳහන් කරා වෙන්න ඇති අර අවසාන හරියේදී. අමෝහය තමයි බේස් එක ප්‍රඥාව කියන්නේ ඒකේ ඉවතාව ගොඩනැගීමක්ද ස්වාමීන් වහන්සේ. ඒ චෛසික වල වෙනස මොකක්ද හරියටම? ආ අමෝහ අමෝහයටම ප්‍රඥාව කියලා කියන්න පුළුවන් කිසිදු ගැටලුවක් නැහැ. හැබැයි ඒ ඒ ප්‍රඥාව කියලා කියනකොට ඒකේ විවිධ ප්‍රභේදයන් තියෙන්න පුළුවන්. දැන් අර ඉන්දික මහත්තයත් ඒකයි ඇහුවේ මේක මෝහ කියන එකට අයන්න දාලා අමෝහ කියලා කියන්නේ ඇයිද? ඉතින් මම එතනද කිව්වේ ඉතින් ඒ ඒ සම්බන්ධව මම මොකුත් විග්‍රහයක් අහලා හෝ දැකලා නැහැ. ඉතින් මට හිතෙන හැටියට ඒ ඒ නිෂේධාර්ථයෙන් දක්වන්නේ අර මූලික ගුණය. يعني මෝහයෙන් තොර මූලික ගුණය තමයි මේ චෛතසිකය හැටියට හඳුන්වන්නේ. ඒක තව විවිධ ධර්ම සමග එකතු වෙලා වැඩෙන්න පුළුවන්. දැන් සම්මා දිට්ඨිය කියන්නේ අමෝහය හෙවත් ප්‍රඥාව තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සම්මා දිට්ඨිය ක්ලේශ මූලයන් අහෝසි කරලා මාර්ගඥානය සඳහා මාර්ග ධර්මයක් හැටියට උපකාර වෙන්නේ සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන මේවයින් අනුග්‍රහල වෙනකොට එතකොට මේ මට්ටමට එනකොට ඒ ප්‍රඥාව සුවිශේෂයි. එහෙමයි. එහෙමයි සවන්නස් හොඳයි. බම්පින් තරවසන්නයි. හරි තරවසන්න.